ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිතම සමාජිකයෙක් වශයෙන් පෙනී සිට පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ අප හිටපු අමාත්‍ය සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එම්. චන්දසේන මැතිතුමා මධ්‍යකාරක සභාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අපි අපේ මේ අවස්ථාවේදී පළාත් සභාව ඇතුළු ප්‍රදේශයේ සියලු දෙනාම විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේ විරෝධතාවය අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා